ඊළඟට අනෝජා නවගමුව මහත්මිය නන්දික මහත්මයාට සම්පූර්ණ සරණසනස් සරණසනස් ඒකටි ප්‍රශ්න දෙකක් සුළු ප්‍රශ්න දෙක සංස නෙක්කම්ම සංකප්පයයි නෛෂ්ක්‍රම්‍යයයි කියන්නේ දෙකම එකමද නැත්නම් ඒක වෙනසක් තියනවද එකම පාලි වචනය සහ සංස්කෘත වචනය නෙක්කම්ම කියන්නේ පාලි වචනය නෛෂ්ක්‍රම්‍ය හෝ ඒක ඇත්තටම නෛෂ්ක්‍රම්‍ය කියනකොට අතට නෛෂ්කාම්‍ය කියන එක තමයි නිවැරදි වචනය. මොකද කාමයන්ගෙන් නික්මීමනේ. ඒතකොට නෛෂ්කාම්‍ය. නෛෂ්කාම්‍ය කියන්නේ සංස්කෘත සහ ඒ සංස්කෘත මිශ්‍ර සිංහලටත් ඒ වචනයම පාවිච්චි කරනවා. නෙක්ඛම්ම කියන්නේ පාලි වචනය. දෙකේම අර්ථය එකයි. නෙක්ඛම් සංකල්ප කියලා අපි සංකල්ප කියනකොට ඒ කාමයන්ගෙන් නික්මීම පිළිබඳ කල්පනා එතන. එතකොට නෙක්කම පාරමිතාව කියන්නේ කාමයන්ගේ නික්මීම පිළිබඳව මනස භවෙන් භවෙ පුහුණු පුහුණු කිරීම. අර සංකල්පනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තමයි මේ පාරමිතාව තුල කරන්නේ. එතකොට මේ පාරමිතාව තුල එක දිගු කලක් පුහුණු කරපු කෙනෙකුට තමයි අර නෛෂ්කාම්‍ය සංකල්පනාව ඇතිව විමුක්ති මාර්ගයේ කටයුතු කරන්න පුළුවන්. ඒ දෙක අන්‍යෝන්‍යව යපෙනවා.